අද ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා බෞද්ධ ගුවන්විදුලි දම්සභා මණ්ඩපයට වැඩම වදාලේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදුකාර දෙමින් ගෞරවයෙන් පිළිගනිමු මේ පුණ්‍යවන්ත මොහොතට සාදු සාදු සාදු පින්වත්නි ධර්මානුශාසනාවට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු.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 මනුස්ස ජීවිතයේ වටිනාකම තවත් බෙහෙවින්ම වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් අය කල්පනා කරන්න ඕන අපි ඊ타මාත්ම දුර්ලභවම තමයි මේ ජීවිතය ලැබුවේ බුද්ධෝත්පාදි කාලය තුල මිනිස්සෙක් වෙලා උපදින එකත් ඒ වගේම දුර්ලභයි. සද්ධර්මය හඬ ලැබෙන එකත් අතිශයින්ම දුර්ලභයි. මේ දුර්ලභ කාරණා රාශියක් අපි ඒක රාශි වෙච්ච නිසා අපිට දැන් පින්වත් පිරිස කල්පනා කරගන්න ඕන එනම් වාසනාවන්තම දෙයක් තමයි දැන් අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි පින්වත්නි මේ වාසනාවන්ත දෙය තුල මේක වාසනාව අපිට ලැබෙන්න නම් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලයේ මිනිස්සෙක් වෙලා ඉපදුනත් අපට සද්ධර්මය නොලැබුණොත් ඒ වාසනාව අපේ අතින් මොකද වෙන්නේ? අහිමි වෙනවා. ওই වාසනාව අපිට නැති වෙනවා. ඒ නිසා පින්වත්නි අපි උත්සාහ දරන්න ඕන මෙන්න මේ මනුස්ස ජීවිතේ වටිනාකම ලබා ගන්නට නම් බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා නම් ඔබ අනිවාර්යයෙන්ම පින්වත්නි සම්මා දිට්ඨිය උපදවාගත යුතුය. ඔබට සම්මා දිට්ඨිය ඉපදුනේ නැතිනම් ඔබ දුකෙන් හෝ අකමැත්තෙන් හෝ කල්පනා කරගන්න ඔබට තවම බුදුරජාන් වහන්සේගේ දහම ලැබුණේ නැහැ. ඔබ ශාසනයට අයිති නෑ. ශාසනයට අයිති වෙන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨිය උපදවා ගත්ත කෙනා තමයි ඒ දෘෂ්ටිය ඍජුණු කෙනා තමයි ශාසනයට ඇතුළත් වීම වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි අද දවසේ මේ පින්වත් පිරිස වෙනුවෙන් ඒ සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා හේතු වන ධර්ම දේශනාවක් අපි දේශනා කරන්නට හිතාගත්තා. ඉතින් ඒ ධර්ම දේශනාවට ඔබ අහලා තියෙනවා සබ්බදානං ධම්මදානං ජිනාති කියලා සියලු දානයන් පරදනවා ධර්ම දාණය. ඒ නිසා අද මේ ඒ ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ බොරලස් ගමුව පරෝපාකාර මාවතේ අංක 9 දර නිවසේ පදිංචි නිලන්ති පෙරේරා මහත්මියත් බණ්ඩාරගම කඹුරුගොඩ අංක 115 දරණ නිවසේහි පදිංචි සිල්වියා බෝධිමාන්න මහත්මියත් මහනුවර හේරැස්සගල හන්තානවත්ත හන්තානවත්ත ලිපිනෙහි පදිංචි පීඑච් සුනේත්‍රා චන්ද්‍රකාන්ති මහත්මියත් පානදුර තන්ත්‍රිමුල්ල ජෙමිනි නිවසේ පදිංචි රත්නාවලී අතපත්තු මහත්මියත් කාර්යමඩිත්ත තලාව විදුර නිවසේ පදිංචි අශෝකා මාලනී සමරසිංහ මහත්මයාත් යන මෙන්න මේ පින්වත් පිරිස තමයි අද ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ. එහෙනම් ඔබ කල්පනා කරන්න ඕන මහත් වාසනාවන්ත දෙයක් තමයි ඔබට දැන් ලැබුණේ. මුළු රටටම සද්ධර්ම බණපදයක් අහන සලස්වලා යම් කෙනෙක්ගේ හෝ හිත පැහැදුනොත් ඔබට බොහෝ ආනිසංසයක් ලැබෙනවා. ඒ නිසා පින්වත් දැන් කල්පනා කරගන්න අපි මේ බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තොත් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයකට අපි පැමිණුණොත් අපිට සම්මාදිට්ඨියක් උපදවා ගන්නට පුළුවන්. එහෙම උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කවදාකවත් සතර පායකට වැටෙන්නේ නැහැ කියලා. පින්වත්නි අපි කල්පනා කරන්න ඕන මේ බුද්ධ ශාසනය දැන් බුදුරජාණන් වහන්සේ ලෝව පහළ වෙලා කුමක්ද අපිට දේශනා කරේ කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා අපට දේශනා කරන්නේ කුමක්ද? සසර දුකෙන් එතර වෙන මාර්ගයක්. සංසාරෙන් එතර වෙන්න. සසර දුක්ගිනි නිවාලන මාර්ගයක් තමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා අපට දේශනා කරන්නේ. එතකොට ඔබ කල්පනා කරන්න ඕන පින්වත්නි එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අපි සසර දුකෙන් ඈතර කරන ධර්මයක් නම් දේශනා කරන්නේ එහෙනම් අපි ඒ සංසාර දුක්ගින නිවාලන ධර්මයේ මහලා අපි මේ මාර්ගයේම උන ගමන් කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන අරිය පරේසන සූත්‍රයේදී පින්වත් මහණෙනි යමෙක් ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදෙන දේම සොයනවනම් හොඳට කල්පනා කරන්නකෝ ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදෙන දේම සොයනවනම් මරණය ස්වභාව කොට ඉඳගෙන මැරෙන දේම සොයනවනම් මහණෙනි ඒගොල්ලෝ අනාර්ය පරිේෂණයයි සිදු කරන්නේ ශ්‍රේෂ්ඨත්වයේ බවටපත් නොවන පරිේශණයයි කරන්නේ. අන්න බලන්නකෝ. කෙනෙක් ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදෙන දේ සොයනවනම් මරණය ස්වභාව කොට ඉඳන් මැරෙන දේ පිළිබඳ පරිේශණය සොයාගෙන යනවනම් එහෙමනම් ඒ පරිේශණය මහණෙනි අනාර්ය පරිේශණයයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔය අනාර්ය එහෙනම් පරේෂණේ කුමක්ද මහණෙනි? මොකද්ද ඉපදෙනදී මහණෙනි අඹදරුවෝ ඉපදෙන දේ ස්වභාව කොට තියෙන එක. දැසිදස්සන් ඉපදෙන ස්වභාව කොට තියෙන එක. රන්දිදී මිල මුදල් ඉපදෙනේම ස්වභාව කොට තියෙන දෙයක්. එහෙනම් අපි ඉපදීම ස්වභාව කොට ඉඳන් ඇත්තටම එවැනි දේවල්ම නේද සොයන්නේ? එහෙනම් දැන් අපි කරන්නේත් බොහෝ දුරට බලනකොට මොකද අනාර්ය පරේෂණයක්. නමුත් තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් සිදු කරේ ආර්ය පරේෂණයක්. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨත්වයේ බවට පත්වන පරේෂණයක්. ශ්‍රේෂ්ඨත්වයේ බවට. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයේ බවට පත්වෙන පරේෂණය නම් උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි යමෙක් ඉපදීම ස්වභාව කොට ඉඳන් ඉපදීමේ ආදීනවය දකිමින් ඉන් නිදහස් වීම පිණිස පරේක්ෂණයක් කරනවා නම් මරණය ස්වභාව කොට ඉඳිමින් මරණයේ ආදීනවය දකිමින් ඉන් නිදහස් වීම පිණිස පරේක්ෂණයක් කරනවා නම් අන්න ඒක තමයි කියනවා ආර්ය පරේෂණය. ආර්ය පරේෂණය. එතන ඔබට හැඟෙන්න ඕන පින්වන්දි මෙච්චරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ නැවතිපදීම කියන එක වර්ණනා කරන්නේ නෑ නෑ නෑ ඒක වර්ණනා කරන්නේ නෑ. ඉපදීම ස්වභාවකට ඉඳන් ඉපදීම නැති වෙන මාර්ගයක් ඕන සොයන්න. දැන් අද අපි මොකද්ද කරන්නේ? ඉපදීම ස්වභාවකට ඉඳගෙන ඉපදෙන දේවල්මයි සොයන්න යන්නේ. එහෙම සොයනකොට පින්වත්නි තවම එහෙනම් අපි ඉන්නේ අනාර්ය පරිේශණේ. ආර්ය පරිේශණේ නෙමෙයි. ඒ කියන්නේ එහෙනම් අපිට තවම බුදුදහම හරියට අපිට ලැබුණේ අපේ සිත් සතන් තුළට තවම ලැබුණේ නැහැ. ලැබුණා නම් එහෙනම් අපි ඒ පරිේශණයෙන් ඈත් වෙලා අපි ආර්ය පරිේශණයට තමයි යන්න ඕනේ. පින්නෝනේ දැන් එතකොට අපි ඔන්න ඔය කටයුතුම තමයි දිගින් දිගට සිදු කරගෙන යන්නේ. මේ කටයුතු කරගෙන යන ඔබ දැන් ඔබෙන් ඇහැව්වොත් මෙහෙම දෙයක්. ඔය ඇත්තෝ සාමාන්‍යයෙන් මැරිලා ගියොත් කොහේ උපදී කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ මේ ඉන්න පින්වත් අය? ඔගොල්ලෝ මොකක්ද දෙන උත්තරේ? මේ මෑණිවරුන්ට හිතෙන කොතන කොතන උපදී කියලා හිතනවද? දිව්‍ය ලෝක, මනුස්ස ලෝකවලද? දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ දිව්‍ය ලෝක උපදෙයිද, මනුස්ස ලෝක උපදෙයිද? බ්‍රහ්ම ලෝක උපදෙයිද? එහෙමනම් සිව්වපය උපදෙයිද? බල්ල බලලු නයි සර්ප වෙලා, പ്രേතයෝ වෙලා, ඒ අපායවල උපදෙයිද? නේ? එතකොට පින්වත්නි අන්න එහෙනම් දැන් ඔබෙන් ඇහුවොත් නමුත් ඔබේ හිතනම් තියෙන්නේ මොකද අපි නම් සතර පායට වැටෙන්නේ නෑ කියන එක. අපි manuss ලෝක නැවත උපදී, දිව්‍ය ලෝක උපදී, බ්‍රහ්ම ලෝකවලත් යයි කියලා හිතන් ඉන්නේ. ඇත්තට මෙහෙම නේද හිතෙන්නේ? ඔව්. දැන් හදිස්සියේදීවත් ඔබට හිතුනොත් මෙහෙම ඇත්තටම ඔබ සතර පායට වැටෙනවා කියලා හිතුනොත් කැමතියිද බයයිද? කතා කරන්න. බයයි. එහෙම බය නම් දැන් මොකද එතින්දි කරන්නේ? එතනින් මිදෙන්න මගක් මිදෙන්න මගක් හොයාගන්න. දැන් සිව්වපායට වැටෙනවා කියන්නේ අනතුරක් නේද? අනතුරට වැටෙන්න ඔබ අප කැමතිද? කැමති නැහැ. එහෙමනොත් අනතුරෙන් මිදෙන්න උත්සාහ දරනවනේ. ඔව්. නමුත් පින්නන් දෙන දැන් ඔන්න ඔබ කල්පනා කරන්නකො මෙහෙම දෙයක්. ඔබ දැන් මේ මොහොත වෙනකන් හිතා ගන්නකො ඔබ ඊළඟට දැන් මෙතනින් කය බිඳුනම් උපදින්නේ දිව්‍ය ලෝකේ කියලා. එතන උපදී කියලා හිතන් ඉන්න. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනෝ මෙහෙම. දැන් ඔබට චක්කුන් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. දැන් ඔබ දන්න වෙනං ඇහැයි රූපයයි චක්කු විඥානයයි මෙන්න මේ තුන් දෙනාගේ ස්පර්ශය නිසා හටගන්නව කුමක්ද වේදනාව චක්කු සම්පස්යෙන් සෑති වෙන වේදනාව එතකොට මේ වේදනාව හටගන්නවා එතකොට වේදනා පච්චය තණ්හා ඒ වේදනාව හේතු කොටගෙන ඇති වෙන කුමක්ද තණ්හාව තණ්හා පච්චය උපාදාන. උපාදාන පත්‍යා භව. භව පත්‍යා ජාති. ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී සියලු දුක් ටික. එහෙනම් දැන් ඔන්න ඔබ දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටුණ කියන්නේ වේදනාව හටගත්තා. ඒ කියන්නේ එහෙනම් දුක් ටිකක හට ගැනීමක් නේද? ඇයි තණ්හාව ඇති වුණා? ඒ කියන්නේ දුකේ හට ගැනීම. දැන් එතකොට දැන් එහෙනම් ඔබ ඔබ දැන් ඕක පිළිගන්නවද? පිළිගන්නවා. එහෙනම් ඔබ දන්නවා ආයතනයක ස්පර්ශ වුණොත් වේදනාව හට ගන්නවා. එතකොට පින්න දැන් ඔබ කල්පනා කරන මෙහෙම දැන් මේ වේදනාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාර තුනයි. මොකක්ද ආකාර තුන? එක්ක සැප වේදනාවක් එක්ක දුක් වේදනාවක් එක්ක අදුක්ඛම සුඛ වේදනාවක්. දැන් ඔබට ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ගැටෙනකොටම ඇති වෙන වේදනාව එක්කෝ ඒ වේදනාව සැප එකක් වෙන්න පුළුවන්. එක්කෝ වේදනාව දුක් එකක් වෙන්න පුළුවන්. එක්කෝ වේදනාව උපේක්ඛා වේදනාව නැත්නම් අදුක්කම සුඛයක් වෙන්න පුළුවන්. ඒක පිළිගන්නවද ඔබ? කතා කරන්න. පිළිගන්නවනේ. ඔව්. අනිවාර්යයෙන්ම ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ මොන ආයතනයක ස්පර්ශයක් ඇති වුණත් වේදනාව හට ගන්නවා. ඒ වේදනාව ආකාර තුන තමයි ඔන්න ඔය සැප වේදනාවක් හෝ වේවා, දුක් වේදනාවක් හෝ වේවා, අදුක්කම සුඛ වේදනාවක් හෝ වෙනවා. ඔය තුනෙන් එකක් ඇති වෙනවමනේ. ඔව්. එතකොට පින්වත්නි දැන් ඒක තේරුන්නේ නැද්ද? තේරුණා දැන් ඔබට සමහර වෙලාවට ඉතින් දැන් කවුරු හරි කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ ඔබ ප්‍රිය කරන කෙනෙක් වුණොත් ඒ වේදනාව මොකද්ද? සැප වේදනාව. දැන් ඔබ දකින්න අකමැති තරහකාරයේ රූප ගැටුණොත් දැන් මොකද්ද වෙන්නේ? දුක් වේදනාව. එහෙම ඒ දෙක අතරමැදි සාමාන්‍ය කෙනෙක් දැක්කොත් ඒක සැපත් නැහැ දුකක් නැති වේදනාවක් නේ ඒක අදුක්කම සුඛ වේදනාවක්. ඒක ඔය ඔය ක්‍රියා දැන් දවසේ අපි වැඩිපුරම නෙමෙයි මුළු දවසේම අපේ ආයතනයන් උපදිනකොට ඔන්න ඔය වේදනාවල නේද ඉන්නේ අපි කතා කරන්නේ එහෙම නේද? ඕකෙන් පිටෙහෙක නෑනේ නෑ. එතකොට දැන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරනවා මෙන්න මෙහෙම. මහණෙනි සැප වේදනාවක තියෙන්නේ රාගානුසයයි දුක් වේදනාවක තියෙන්නේ द्वේෂ අනුසයයි අදුක්කම සුඛ වේදනාවක තියෙන්නේ මෝහානුසයයි ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මහණෙනි සැප වේදනාවක තියෙන්නේ රාගයයි දුක් වේදනාවක තියෙන්නේ ද්වේෂයයි. අදුක්කම සුඛ වේදනාවක තියෙන්නේ මෝහයයි. දැන් මේ කවුද දේශනා කරන්නේ? බුදුරජාන් වහන්සේ. දැන් ඔබ පිළිගන්නවද ඒක? පිළිගන්න වෙනවා. එහෙනම් දැන් කල්පනා කරන්න එහෙනම් ආයතනයක් ඉපදුනා කියන්නේ එහෙනම් රාග, දේශ, මෝහ මේ ධර්මයේ තියෙන්නේ ඇඟට නෙවෙයි නුවණට. ඒ නුවණින්ම විමසන්න මේක. කියන කියන පදයක් පාසාම නුවණින් විමස විමසෙන්න ඕන. එතකොට එහෙනම් දැන් ඔබ දන්නවා ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි එකතුනා කියන්නේ වේදනාව හටගත්තා. ඒ වේදනාව සැප හෝ වේවා දුක් හෝ වේවා අදුක්කම සුඛ හෝ වේවා වේදනාව ඒ තුනෙන් එකක තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සැප වේදනාවේ අනුසය ධර්මය රාගයයි දුක් වේදනාවේ අනුසය ධර්මය ద్వේෂයයි අදුක්කම සුඛ වේදනාවේ අනුසය ධර්මය මෝහයයි එහෙනම් දැන් ඔන්න ඔබට නුවණ තියෙන්න ඕන මෙහෙම ආයතනයක් ඉපදුනා කියන්නේ එහෙනම් රාග හෝ දේශ හෝ මෝහ රාග දේශ මෝහ. එතකොට දැන් ඔන්න කල්පනා කරන් දැන් ඒක පිළිගන්නවද ඔබ? ඔව්. එහෙනම් දැන් ඔබ මෙහෙම කල්පනා දැන් ඔබ හිතුවනේ දැන් මීට මොහොතකට කලින් දැන් ඔබ හිතුවේ අපි නම් මැරලා ගිහිල්ලා උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකවල හෝ මනුස්ස ලෝකේ. එහෙම නේද? එතකොට දැන් ඔන්න ඔබ කල්පනා කරන්න මෙහෙම. ඔබ මට මේකට උත්තරේ දෙන්න දැන් ඔබ මිය යන්න හදන මොහොතක මැරෙන්න හදන මොහොතේ ඔබේ හිතට රාග හිතක් ආවොත් ඔබ මැරිලා ගිහින් උපදින්නේ මනුස්ස ලෝකෙද? දිව්‍ය ලෝකෙද? කතා කරන්නේ නෑනේ. රාග හිතක් තිබුණොත් අනිවාර්යයෙන්ම අපි උප්පත්තිය ලබන්නේ වෙලාවේ සතර අපායේ. තිරිසන් ලෝකෝ නිරේවල උප්පත්ති ලබන්නේ. දැන් මැරෙන්න හදන මොහොතක අපිට ද්වේෂ සිතක් ආවොත් ඔබ මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ උපදෙයිද? උපදෙයිද? නෑ. ඒත් උපදින්නේ සතරව. මැරෙන්න හදන මොහොතේ අපිට මෝහසිතක් ආවොත් අපි උපදින්නේ කොහෙද? ඒත් සතර පාය. එහෙනම් දැන් අන්න මරණාසන්න මොහොතේ රාගහිත පහළ වුණත් අනතුරේ දේශසිත පහළ වුණත් අනතුරේ මෝහසිත පහළ වුණත් අනතුරේ දැන් පෙරලා බලන්න ආපස්සට නුවණින් විමසන්න දැන් අපි රාග, ద్వේස, මෝහ සිත්වලද ඉන්නේ කියලා. එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ආයතනයක් ඉපදුනා කියනකොට වේදනාව හටගන්නවා. ඒ වේදනාව ආකාර තුනක් විස්තර කරා සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. එහෙනම් සැප වේදනාවේ තියෙනවා කිව්වේ රාගයයි දුක් වේදනාවේ තියෙනවා කිව්වේ ద్వේෂයයි අදුක්කම සුඛ වේදනාවේ තියෙනවා කිව්වේ මෝහයයි එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕන ඔබ හැමතිස්සේ මෙහෙනම් රාග, දේශ, මෝහ සිත් ඇතුව නේද ඉන්නේ? ඔව්. එහෙනම් අනිවාර්යෙන් දැන් කල්පනා කරන්න ඔබ මැරුණොත් දැන් කොහෙද යන්නේ? කොහෙද යන්නේ? දැන් ඉස්සෙල්ලා සමහර පිරිසක් වෝ යනහා දන්නේ නැහැ කියලා. කට්ටියක් කිව්වෝ දිව්‍ය ලෝක මනුස්ස ලෝක කියලා. දැන් ඔබ කියන්නේ දැන් අනිවාර්යෙන් ඔබ කොහෙද යන්නේ? සතර අපායෙමයි යතබතන් නිකිතෝ ඒවන් නිරේ කියන වගේ හිසේ තියපු බරක් බිම තියෙන වගේම මෙතනින් කය බින්දෙනකොටම අර ඒකින් ඉපදිලා. කිසිඳු බ්‍රේක් එකක් නැහැ. අධිවේගී මාර්ගය යන වගේ තමයි ගිහිපු ගාම මෙතනම තමයි යන්න වෙන්නේ. අන්න බලන්නකෝ. එතකොට දැන් ඔබ අනිත් පැත්ත ආපස්ස නෝනි විමසන්නකෝ දැන් අපි දවසේ පැය 24 ඇතුළතම හැම මොහොතකම කරන්නේ එක්ක විඳින්නේ සැප වේදනාවක් එක්ක විඳින්නේ දුක් වේදනාවක් එක්ක උපේක්ඛා වේදනාවක් ඔය තුනෙන් පිට විඳින වෙලාව එකක් තියෙනවද නෑනේ සැප විඳ කියන්නේත් අනතුරේ දුක් විඳ කියන්නේත් අනතුරේ උපේක්ඛා වේදනා විඳ කියන්නේත් අනතුරේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරෙනවද ඔබ දැන් යන්නේ කොතෙන්ද කියන එක ඔව් දැන් එතකොට ඔබ වෙන කටයුතු කරයි කියලා දැන් හරියයිද නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යමෙක් සම්මා දිට්ඨියට ආවොත් එයානම් කවදාකවත් සිව්ව පායට වැටෙන්නේ නැහැ කියලා. වැටෙන්නේ නැහැ කියලා. දැන් එතකොට ඔබට තේරෙන ඇත්තටම දැන් අපි කොච්චර සැප පහසු විදිහකට හිටියත් අපේ කය බිඳුනට පස්සේ නම් යන්න වෙන තැන දැන් ඔබට නුවණින්ම තේරෙනවනේ. දැන් අපේ අම්මලා සීයලා ඥාති හිතයි සින් ගිය තැනුත් දැන් තේරෙනවද? ඒකේ ගිහිපු තැන දැන් තේරෙනවද? තේරෙන්න ඕන දැන් ඔබට. එහෙනම් දැන් ඔබට මේක අනතුරක් නම් දැන් ඔබ මොකද කරන්න ඕන? දැන් වැටෙන්න හදන්නේ දුකට නේද? කතා කරන්න. දුකට. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා කුමක් දේශනා කරන්නේ? දුක්ඛ නිවෙන මගක්. දුකෙන් අත් මිදෙන දුක නිමෙන මගක්. එහෙනම් දැන් අපිට ලොකු අනතුරක් තියෙනවා කියලා අපි දැනගත්තනම් අපි දැන් ඉක්මන් කරලා වහවහ බුද්ධ වචනය තමයි හිස ගිනිගත් කෙනා ගින්න නිවන්න උත්සාහ දරන වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කරන්න කියනවා. එහෙනම් දැන් ඔන්න ඔබට තේරෙනවා දෙයනේ කුමන වැඩක් කර කර හිටියත් අපිට වැටෙන්න වෙන්නේ නම් පහලට. එහෙනම් දැන් ඔන්න හිස ගිනිගත්ත වගේම උත්සාහ දරන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් දුක නිවෙන පිළිවෙතක් පාදා ගන්න try කරන්න ඕන. එහෙනම් කොහොමද අපි දුක නිවෙන පිළිවෙතක් සොයාගන්නේ? පිනෝද දුක නිවෙන පිළිවෙතක් තමයි එහෙනම් අන්න මධ්‍යම ප්‍රතිපදාව අපි ලබා ගන්න ඕන. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ පින්වත්නි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්වත්නි ආන්නේ ආර්ය ෂ්ටාංග මාර්ගය අපි උපදවා ගන්න ඕන. එහෙම නැති වුණොත් අනතුරේමමයි. එහෙම නැතුනොත් අනතුරේ. දැන් එතකොට පින්වත්නි එහෙනම් දැන් කොහොමද අපි මේ ආයතනයක් ඉපදුනා කියන්නේම වේදනාව හටගත්තා, තණ්හාව හටගත්තා, උපාදාන හටගත්තා. ඉතින් ඔය කියලා බර එහෙම ගිහින් ඉතින් ඒ කියන්නේ ජාති ජරා මරණ දුක්මයි. ඔතනින් මිදෙන්න නම් මැදුම් පිළිවෙතක් අපිට හසු වෙන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ජ සූත්‍රයේදී. සුඛා වේදනා ඒකෝ අන්තෝ දුක්ඛා වේදනා ဒ ුතියෝ අන්තෝ අදුක්කම සුඛා වේදනා මජ්ජේ නුවණ තියෙන අය තමයි මේ දහම ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇයි අපේ ලෙඩ හරි දරුණුයි. දරුණුයි කියන්නේ දැන් පහලට වැටෙනවා කියන්නේ වැඩේ අමාරුයි. ඒ නිසා අපිට වීරිය උත්සාහය සිහිය තියෙන්නම ඕන මෙතනින් ගැලවෙන්න. ඒ නිසා දැන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙතක් දැන් අපට දෙනවා. මෙන්න මහණෙනි, දැන් වේදනාව නිසා දැන් නොබලා වැටෙනවා මේ පහලට. දැන් මෙන්න මේකේ මැදුම් පිළිවෙත විදිහට අපිට දෙනව කුමක්ද? මහණනි සැප වේදනාව එකාන්තයක්, දුක් වේදනාව එකාන්තයක්, උපේක්ඛා වේදනාව මැදයි කියලා. මැදුම් පිළිවෙතට දෙන උපේක්ඛා වේදනාව. එතකොට දැන් මේ කොහොමද දැන් මේ මැදුම් පිළිවෙත උපේක්ඛා වේදනා දුන්නට කොහොමද අපි දැන් මැදුම් පිළිවෙත දැන් මේක අපි හදා ගන්න, උපයා ගන්න ඕන, සපයා ගන්න ඕන. කොහොමද අපි මේ මැදුම් පිළිවෙත ගන්නෙ? ඒකෙදි පින්වත්නි සැප වේදනාව එකාන්තයක් දුක් දැන් අපි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ගැටෙනකොට අපිට ඒ වේදනාව සැපක් වුණා. සැප වේදනාවක් වුණොත් අන්තයක්. ඒ ගැටුණු වේදනාව දුකක්. ඒ වුණත් අන්තයයි. හැබැයි ගැටෙන වේදනාව අදුක්කම සුඛ නැත්තම් උපේක්ඛා වුණොත් අන්න මධ්‍යම ප්‍රතිපදාව. හැබැයි දැන් මධ්‍යම ප්‍රතිපදාව කියනකොට දැන් ඔබ කල්පනා කරන්න එපා අර ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ගැටෙනකොටම දැන් වේදනා තුන් ආකාරයයිනේ. එතනද කියපු අදුක්කම සුඛ වේදනාව නෙමෙයි. ඒ අදුක්කම සුඛ වේදනාව මෝහයනේ. ඒක මෝහය. ඒක අනතුරක්. එතකොට එහෙමනම් දැන් ඔන්න කල්පනා කරන්න ඒක නෙවෙයි බුදුරජාණන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔබ දන්නෝනේ පිනොත් නේන ආයතනයක් ඉපදුනා කියන්නේම රාගය, ద్వේෂය, මෝහය. දෙයනේ රාග, ద్వේෂ, මෝහ කියන්නේ අකුසල මූල. අකුසල මූල කියන්නේ ඔබ කෙලීම දස අකුසලයටම යනවා. එහෙනම් දැන් කුමන වැඩක් කර කර හිටියත් ඔබට ඔබ හිතයි මම දැන් පෙරහැරක යනවා. මේ වැඩ කරනවා එක එක දේවල් ඒ මොකේ කරත් ඔබ ඉන්නේ අකුසල මූලවල තේරෙනවද එතකොට කොච්චර අනතුරක්ද කියන එක අකුසල මූලවල එතකොට එහෙනම් බුදුරජාන් වහන්සේ දැන් මෙතෙන්දී මේකෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න කිව්වා එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානයේ ගැටෙනකොට අපිට සැප වේදනාවක් එනවා අන්නේ සැප වේදනාවක් එනකොට ඔන්න ඒ සැප වේදනාවේදී අපි සැපවත් වෙන්නේ නැහැ. නොවෙන්නේ කොහොමද? නොවෙන්නේ දැන් අපි දකිනව නුවණින් ඒ සැප වේදනාව ඇති උනේ ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන හේතු තුනක ගැටීමක් නිසා තමයි යමක් අපිට පෙනුනේ ඒ හේතු තුනේ ස්පර්ශය නිසා තමයි යමක් පෙනුනේ. එතකොට ඒ පෙනෙන පෙනුනන යමක් ඒ පෙනුනේ අර හේතු ඇතිකල්හි තමයි පෙනුනේ. දැන් පෙනෙනකොටම හේතු නිරුද්ධයි. පෙනෙනකොටම හේතු නිරුද්ධයි. එහෙනම් පෙනෙනකොටම හේතු නිරුද්ධයි කියන්නේ ඵලය නිරුද්ධයි. එතකොට එහෙමනම් අපිට ඒ සැප වේදනාවේ සැපවත් වෙන්න දෙයක් ඇත්තේ නෑ. අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා මට ඇහැයි රූපයයි චක්කු විඥානයයි ස්පර්ශ වීම නිසා මේ හේතු තුන ගැටීම නිසා යමක් පෙනුණා. මේ පෙනුණු දේ අර හේතු ගැටීම නිසාමයි. දැන් හේතු නිරුද්ධයි එහෙනම් මේ ඵලයත් නිරුද්ධයි. එතකොට මේක සැපයි කියලා හිතන්න දෙයක් අපිට ඒකට තණ්හා කරන දෙයක් අපිට ඇත්තේ ඇයි ඒ සැප වේදනාවට ඇලෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තණ්හා කරන්නේ එහෙනම් රාගානුසය නැති වෙනවා. ඇයි නැති වෙන්නේ? මේකර හේතු තුනක් නේ ඉසානේ හටගත්තේ. දැන් මේ මොහොතේම හේතු නිරුද්ධයි. අන්න එතකොට එයා සැප වේදනාවේදී සැපවත් වෙන්නේ නැතුව උපේක්ඛා වෙනවා. සැපේදී සැපවත් නැතුව උපේක්ඛා වෙනවා. එතකොට ඒ වගේම එයා දකිනවා ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ හේතු තුන ගැටීම නිසා මට දැන් දුක් වේදනාවක් ඇති වුණා මට දැන් දුක් වේදනාවක් ඇතිවීමට ඉවහල් වූ හේතු ධර්මයෝ දැන් නිරුද්ධයි. ඒ ඉවහල් වූ හේතු ධර්මයන් නිරුද්ධ නම් ඒ දුක් වේදනාවත් නිරුද්ධයි. එහෙනම් ඒක නිරුද්ධයි කියලා දකිනව නම් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඒ द्वेषසිතට द्वेष කරනවද නෑ ඒක තුල එහෙනම් අන්න द्वेषය දුරු වෙලා යනවා එතෙන්දී එයා එහෙනම් දුක් වේදනාවේදී දුක් වෙන්නේ නෑ. ඇයි දුක් නොවන්නේ? මේ දුක් වේදනාව හටගත්තේ අර හේතු ගැටීම නිසයි හටගත්තේ. දැන් හේතු නිරුද්ධයි. එහෙනම් ඵලයක් නිරුද්ධයි. එතකොට මට වැඩි දුකක් පවත්තන්න එකක් ඇත්තේ නෑ කියලා එයා දුකේදී දුක් වෙන්නේ නැතුව කුමක්ද කරන්නේ? දුකේදීත් මධ්‍යස්ත වෙනවා. ඒ කියන්නේ මොකද? දුකේදීත් උපේක්ඛා වෙනවා. අන්න බලන්න දැන් සැප වේදනාවේදී සැපවත් නොවි උපේක්ඛා වුණා. දුක් වේදනාවේදී දුක් නොවි උපේක්ඛා වුණා. දැන් එතකොට මැදුම් පිළිවෙත හසු වෙන්නේ දැන් මෙන්න එයා දකිනවා මෙහෙම ඇහැයි රූපයයි චක්කු විඥානයයි ගැටීම නිසා දැන් මට අදුක්කම සුඛ වේදනාවක් හටගත්තා. ඒ කියන්නේ උපේක්ඛා වේදනාවක් හටගත්තා. එතකොට එයා දකිනවා මේ හටගත් උපේක්ඛා වේදනාවද හේතු නිසායි හටගත්තේ. හේතු නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධයි කියලා දකිනකොට එයා උපේක්ඛා වේදනාවෙත් උපේක්ඛා වෙනවා. එයා උපේක්ඛා වේදනාවෙත් උපේක්ඛා වෙනවා. එහෙනම් ඔන්න දැන් ඔබට දකින එකම දසුන තුල සැප වේදනාව හටගත්තත් ඔබ උපේක්ඛා වෙනවා. දුක් වේදනාව හටගත්තත් ඔබ උපේක්ඛා වෙනවා. අදුක්කම සුඛ වේදනා හටගත්තත් ඔබ උපේක්ඛා වෙනවා. අන්න එහෙනම් ඔබට මැදුම් පිළිවෙත හමුණා කුමක්ද? මෙන්න උපේක්ඛාව. ආයතනය ගැටෙනකොට ඔබ උපේක්ඛාවට ආව කියන්නේ මැදුම් පිළිවෙතයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි ඒ අපිට මුණ ගැසුනේ එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදානත ආර්ය ෂ්ටාංග මාර්ගය අපිට මුණ ගැසෙන්නේ එහෙනම් ඒ මුණ ගැසෙන්නේ කුමක් නිසාද දැන් ඔබ ඒ දකින දර්ශනය තුල සැප වේදනාවක් හටගත්තනම් අපි දකිනවා ඒ සැප වේදනාව හටගත්තේ හේතු ඇති කල්ලි දුක් වේදනාව හටගත්තා නම් දුක් වේදනාව හටගත්තේ හේතු ඇති කල්ලි අදුක්කම සුඛ වේදනාව හටගත්තා නම් අදුක්කම සුඛ වේදනාව හටගත්තේ හේතු ඇති කල්ලි එහෙනම් දැන් අපි දන්නවා හේතු ඇති කල්ලි හටගත්තා නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකිනකොට අපි මේ වේදනාවට තණ්හා කරන්නේ නැහැ අන්න වේදනා පච්චයා තණ්හා නේ දැන් එතකොට මේකේ ඇත්ත දකිනකොට මෙයා වේදනාවට තණ්හා කරන්නේ නෑ එහෙනම් තණ්හා නිරෝධ වෙනවා තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරෝධය කියන්නේ උපාදාන නිරෝධා උපාදාන නිරෝධා කියන්නේ භව නිරෝධා භව නිරෝධා කියන්නේ ජාති නිරෝධා ජාති නිරෝධා කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්යන්ගේ නිරෝධය. අන්න බලන්නකෝ. එහෙනම් ඔබ මේ දකින දර්ශනය තුල ඒ විදිහට දැක්කොත් මෙන්න දුක් ටික නිවෙනවා. දුක නිවෙන මග. එහෙම නොදක ඒ සැප වේදනාවේ සැපවත් වුනොත් දුක් වේදනාවේදී දුක් වුනොත් උපේක්ඛා වේදනාවේදී උපේක්ඛා වුනොත් අන්න තණ්හා කරා ඊට පස්සේ උපාදාන කරා භව ජාති ජරා මරණ අන්න දුක් ගොඩ හැදුනා. ඒක යථාර්ථය දැක්කනම් ඔබ දුකෙන් මිදුණා. එහෙමනම් පින්වත්නි ඔන්න මෙතුම් පිළිවෙතක්. එහෙම නොවුනොත් පින්වත්නි මේ ශාසනය තුල අපිට පිහිටක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබ දන්නව එදා සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා ගියාට පස්සේ ආලාර කාලාම උද්දකරාමල පුත්‍රයන්ට ගියා. ඒ ගිහිල්ව අෂ්ට සමාපatti ලැබුවා. ඊට පස්සේ ඇහුවා මෙච්චරද ඕගොල්ලෝගේ තියෙන මේ කටයුත්ත? ඔව් කිව්වා. මම හොයන නිවන මේක නෙමෙයි කිව්වා. මම හොයන මග මේ නෙමෙයි කිව්වා. ඇයි ඒගොල්ලොන්ට නැවත જાතියක් නැවත ඉපදීමක් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සෙව්වේ කොහමද නැවත ඉපදීමක් නැති જાතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති තැන. එහෙනම් දැන් ඔබ කල්පනා කරන් දැන් ඔබ ඔය කරන කටයුතු වල අපි එක එක කටයුතු කරනවා දැන් මේ ඉදිරියේ තියෙන වෙසක් සමය ඔය කටයුතු විවිධ විවිධ දේවල් කරනකොට පින්වත්නි ඒව තුල අපිට නැවත ඉපදීමම ලැබෙන දේවල් නම් බුදුරජාන් වහන්සේ ඒක වර්ණනා කළේ නැති මගමයි වර්ණනාවක් කළේ නැහැ ඒ නිසා දැන් එහෙනම් ඔබ කල්පනා කරන්න දැන් ඔබට ඔන්න දැන් දැනුණා අපිට ඊතාසුළු වෙලාවෙන්නේ අනුශාසනාවක් කරන්න වෙන්නේ ලොකු වෙලාවක් නැහැනේ මේකෙදී අපිට පොඩි කොටසයි විස්තර කරන්න වෙන්නේ. ඒ නිසා දැන් ඔබ දැනගන්න අපි ආයතනයක් ඉපදුනා කියන්නේ වේදනාව හටගත්තා. වේදනාව හටගත්ත කියන්නේ සැප හෝ දුක් හෝ අදුක්කම සුඛ වෙන්න පුළුවන්. එහෙම වුණොත් රාග දේශ මොහ තියෙන්නේ. රාග දේශ මොහ වුණොත් අනිවාර්යයෙන්ම පහලටමයි වැටෙන්නේ. සිව්ව පායට වැටෙන්නේ. ඒ නිසා මින් නිදහස් වෙන්න නම් දැන් ඔබට තේරුණා අපි හැම මොහොතකම පවත්වන්නේ එක්ක රාගය, එක්ක ద్వේෂය, එක්ක මෝහය. එහෙනම් රාග, දේශ, මෝහ පවත්න්නේ මෙහෙම පවත්නවා කියලා කියන්නේ කය බිඳුනොත් එවන් වෙලාවක පහලටමයි වැටෙන්නේ. එහෙනම් ඔතනින් නිදහස් වෙන බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙතක් දේශනා කරනවා සැප වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව ඒකාන්තයක් උපේක්ඛා වේදනාව මැදයි කියලා. එහෙනම් උන්වහන්සේ විස්තර කරනවා එහෙනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවක් හටගත්තට පස්සේ නුවණින් කල්පනා කරනවා මට සැප වේදනාවක් ඇති වුණා හේතු ඇතිකල්ලි තමයි මේ සැප වේදනාව හටගත්තේ හේතු නිරුද්ධ වෙනකොට මේ සැප වේදනාව නිරුද්ධයි කියලා දකිනකොටම අන්න සැප වේදනාව දිහා සැපවත් වෙන්නේ නැතුව උපේක්ෂා වෙනවා දුක් වේදනාව හට ගන්නකොටත් ඒ විදිහට බලනවා අදුක්කම සුඛ වේදනාව හට ගන්නකොටත් ඒ විදිහට බලනවා එතකොට අන්න දැන් එයාට පේනවා මේ වර්තමානය තුලම වර්තමානය තුලම යාට මධ්‍යම ප්‍රතිපදාවක් දුක නිවෙන මඟක් පින්නන්ද මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ ජීවිතයෙන් පස්සේ දුක නැති වෙන එකක් නෙමෙයි මේ මේ ජීවිතයෙන් පස්සේ නිවන් දකින එකක් නෙමෙයි මේ ජීවිතය තුලම නිවන් දකින්න එක. මෙතනම නිවන් දකින්න එක. බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ මෙතනම සම්දිට්ඨිකයි මෙතන. ඒ කියන්නේ මෙතනම නිවන් දකින්න මෙතනම අවබෝධ කරගන්න පුළුවන් ධහමක්. එහෙනම් මෙතෙන්දිම දුක නිවෙන්න ඕන. එහෙනම් මෙතන දුක නිවෙන්න නම් අපිට වර්තමානය තුලම දුක අවබෝධ වෙන්න ඕන. ඒ දුක අවබෝධ කරගෙන ඔබට පුළුවන්කමක් තිබුණොත් මෙන්න මේ දහම නුවණින් විමස විමස විමස විමස කල්පනා කරන්න. ඔබට ආයතනයක් ගැටෙනකොටම සිහි කල්පනා කරගන්න පුළුවන් නම් මෙන්න ආයතනයක් ගැටුණා. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි මේ තුන්දෙනා එකතු නිසා අටගත්ත වේදනාව. ඉතින් මේ වේදනාවට තණ්හා කළොත් දුක් ගොඩමයි. මේ වේදනාවට තණ්හා නොකළොත් දුකෙන් නිදහස් වෙනවා. හැබැයි තණ්හා කරන්නේ නැහැ කියලා කිව්වට තණ්හාව නැහැ විතරනොද? නෑ නෑ නෑ. තණ්හාව එනවමයි. තණ්හාව එන එක නතර කරගන්න මොකද කරන්න ඕන? කුමක් ඇතිකල්හිද වේදනාව ආවේ? කියලා කල්පනා කරන්න. හේතු ගැටීම නිසායි වේදනාව හටගත්තේ. හේතු නිරුද්ධ වෙනකොටම වේදනාවද නිරුද්ධ වෙනවා. හේතු නිරුද්ධ වෙනකොටම වේදනාව නිරුද්ධ වෙනවා. හැබැයි එහෙම දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා සැපේදි සැපවත් වෙන්නෙත් නැහැ. දුකේදි දුක් වෙන්නෙත් නැහැ. එතෙන්දී අර අදුක්කම සුඛ වේදනාවේදී අදුක්කම සුඛ විදිහට ඉන්නෙත් නැහැ. එතෙන්දී ආ මොකද්ද කරන්නේ? සැප වේදනාවෙත් උපේක්ඛා වෙනවා. දුක් වේදනාවෙත් උපේක්ඛා වෙනවා. උපේක්ඛා වේදනාවෙත් එයා මොකද්ද කරන්නේ? එයා උපේක්ඛා වේදනාවෙත් උපේක්ඛා වෙනවා. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න මේ පින්වත් පිරිස දැන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් ප්‍රමාණයක් කාලයේ හැටිය ශ්‍රවණය කරන් ලැබුණා. මේ අවබෝධ කරගත්තා වූ ධර්මයට අනුකූලව හිත හසුරුවලා මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා ඒ වගේම කල්පනා කරගන්න මේ උතුම් බුද්ධ ශාසනයත් ඔබ අපවත් හැමදෙනාම ආරක්ෂා කරනු ලබන්නා වූ පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ වගේම දෙවියන්ද බලාපොරොත්තු වන්නා වූ නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වේවා කියලා සාදුනාදය දෙන්න. ධර්මදේශනාවේ දායක පින්නතුන්ගේ දායකත්ව අරමුණු බොරලස්ගමුව පරෝපාකාර මාවතේ අංක 9 නිවසේ විසූ මේට වසර 5කට පෙර පරලෝ සැපත් යසදාස අල්විස් පියාණන්ට පින් පිණිසත් දැනට අසනීපෙන් පසුවන ග්‍රීටා අල්විස් මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරන්නේ නිරාන් සහ ශිරානි අල්විස් ඇතුළු දූදරුවන් සහ සඳුන් සෙනාන් සහ නෙහාන් මුණුබුරන් තිදෙනා. බණ්ඩාරගම කඹුරුගොඩ අංක 115 දරන නිවසේ පදිංචි සිල්වියා බෝධිමාන මහත්මිය විසින් මීට වසර 19කට පෙර මියගිය ජයසිංහ බෝධිමාන මහතාට පින් අනුමෝදන් කිරීම සහ ඇගේ දෙමව්පියන් වන හෙන්රික් රණසිංහ පියාණන්ට සහ මාර්තා ලිලියන් රණසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සහ ඇගේ සහෝදර සහෝදරියන් වන Violet Ranasinghe, Cyril Ranasinghe, Ayira Ranasinghe, Newton Ranasinghe යන අයටත් ගාල්ලේ කලහේ පදිංචිව සිට මියගිය ඩී.කේ. පීටර් මුදලාලි මහතා සහ ලීලාවති මාපලගම මහත්මියටත් රණවිරු ලාන්ස් කෝප්‍රල් මිලාන් සංකල්ප පුතුණුවන්ටත් පින් අනුමෝදන් කිරීම සේම අගලවත්ත ඩී මත්තේ විසූ කේ.ඒ. නන්දාවති මෙනවියටත් ගම්පහ විසූ විශ්‍රාමලත් විදුහල්පති සුමනවීර රණතුංග මහතාටත් පින් අනුමෝදන් කිරීම උදෙසා මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කොට තිබෙනවා. මෙම ධර්ම දේශනාවේ දායකත්වයක් ලබාගෙන කටයුතු කරනවා සුනේත්‍රා චන්ද්‍රකාන්ති මහත්මිය සහ ඊ කොබ්බෑවල මහතා. ඒ දෙපළගේ අරමුණ බවට පත්වන්නේ දැනට වසර 3කට පෙර පරිලව සැපත් අප්‍රේල් මාස 27 වෙනි දිනට 85 වෙනි ජන්මදිනයේ යෙදී ඇති ප්‍රේමලතා රණවීර මෑණියන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමටත් දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට දෙමාපියනුත් ඇතුළත්ව පින් අනුමෝදන් කිරීමට එලෙසම විශේෂයෙන් අප්‍රේල් මාස 27 වෙනි දිනට විවාහ දිවියේ වසර 5ක් සපුරන නාමල් සුරංග කොබ්බෑවල ආදර පුතුටත් විජයන්ති උපමාලිකා දිනියටත් ආශිර්වාද කිරීමටත් ඒ දෙපළ අපේක්ෂා කරනවා යහපත් ධර්මානුකූල ජීවිතයකට ආශිර්වාද ගැනීම ඒ අයගේ මූලික අරමුණ බවට පත්ව තිබෙනවා පානදුර තන්ත්‍රිමුල්ල ජෙමිනි නිවසේ පදිංචි රත්නාවලී අතපොතු මහත්මියගේ ධර්මදේශනා දායකත්ව අරමුණ බවට පත්ව තිබෙන්නේ අවුරුදු 34කට පෙර මියගිය එතුමියගේ ස්වාමි පුරුෂයා වූ ඩී.එන්.ඒ. අතපොතු මහත්මයාට අවුරුදු 18කට පෙර මියගිය රවින්ද්‍ර අතපොතු පුතුණුවන්ට සහ අවුරුදු 7කට පෙර මියගිය ඩී.ඒ. අතපත්තු මහතා සහ දෙපාර්ශ්වයේම මියගිය සීලම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටයි එලෙසම මුණුපුරු බිසල් සත්සර බණ්ඩාර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටද එතුමිය බලාපොරොත්තු වනවා. තලාව කාර්යමඩිත්ත විදුර නිවසේ පදිංචි අශෝකා මාලනී සමරසිංහ මහත්මියගේ ධර්මදේශනා දායකත්ව අරමුණ බවට පත්ව තිබෙන්නේ මිද්දෙනිය මුරුංගගස්යායේ බැංකුවේ ගෙදර පදිංචිව සිට ලංකා බැංකුවේ සේවය කළ සුමතිපාල අමරසේකර මැතිතුමා 2008 අප්‍රේල් මාස 29 වෙනි දින අභව ප්‍රාප්ත වූයෙන් සිව් වසරක් සම්පූර්ණ වන 2012 අප්‍රේල් මාස 29 වෙනි දිනට එතුමා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමයි. එලෙසම එතුමන්ගේ දයාබර බිරිඳ ලෙස අශෝකා මාලනී සමරසිංහ මහත්මිය විසින් මෙම ධර්මදේශනාවට දායකත්වයේ සපයමින් මේ පින් බලෙන් සසර සරණාතෙක් මෙවන් අකල් මරණයකට පත් නොවී කෙලවර අමා මහ නිර්වාණ සුවය අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි. තවද මියගිය පියා සහ සොහොයුරා ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නටත් එතුමිය බලාපොරොත්තු වෙනවා. එන ඉතින් කල්පනා කරගන්න නැවතත් මේ සම්බන්ධුනෝ පාප හැමදිනාටම උතුම් ගෞතම බුදු සසුන තුලදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් දුක නිවෙන මාර්ගය තුල ගමන් කරලා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව තුල ගමන් කරලා සම්මාදිට්ඨිය උපදවාගෙන නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සියලු දෙනාටම අද ධර්මානුශාසනාව පවත්වා වදාළ අපගේ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාසන හිතකාමී කාර්යභාරය මෙත් සිතින් අගය කරමින් තව තවත් ලෝකෙ වෙනුවෙන් ධර්මයේ ගවේෂණය කරන්නට ඒ නිවැරදිව අපට පහදා දෙන්නට දේශකයන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.